හිඳීම පිළිබඳ ශික්ෂාපද අනුජානාමි භික්ඛවේ නවකේන භික්ඛුනා උද්දිසන්තේන සමකේවා ආසනේ නිසීදීතු උච්චතරේවා ධම්මගාරවේන තේරේන භික්ඛුනා උද්දිසාපෙන්තේන සමකේවා ආසනේ නිසීදීතු නීවරතරකේවා ධම්මගාරවේන චූලවග්ගපාලිය 248 පිටුව මහණෙනි මහලු භික්ෂූන්ට ධර්මය හෝ විනය උගන්වීම සඳහා උදෙසන නවක භික්ෂුව විසින් සමාන වූ අසුනේහි හෝ උස් වූ අසුනේහි හෝ ධර්ම ගෞරවයෙන් හිඳීම අනුදනිමි ධර්මය හෝ විනය නවක භික්ෂුවගෙන් ගන්නා වූ ස්තවීර භික්ෂුව විසින් සම වූ ආසනයේ හෝ නීච ආසනයේ ධර්ම ගෞරවයෙන් හිඳීම අනුදනිමි. පුද්ගල ගෞරවය ධර්ම ගෞරවය යයි ගෞරවය දෙආකාරය. නවක භික්ෂූන් විසින් ස්තවීර භික්ෂූන්ට කරන ගෞරවය පුද්ගල ගෞරවයයි. ධර්ම ගෞරවය පුද්ගල ගෞරවය මැඩ සිටින්නකි. ස්තවීර භික්ෂුවක් නවක භික්ෂුවගෙන් ධර්ම විනය පිළිබඳ පාඩමක් උගන්නා කලෙහි නවක වූ පාඩම කියා දෙන භික්ෂුව හිඳිනා අසුනට උස් අසුනක ස්තවීර භික්ෂුව නොහිඳිය යුතුය. සම වූ හෝ නීච වූ හෝ අසුනක හිඳිය යුතුය. නවක භික්ෂුව නිතරම උච්චාසනය ස්තවීර භික්ෂුවට දී තමා නීචාසනය ගත යුතුය. එහෙත් ධර්ම විනය උගන්වීමේදී නවක භික්ෂුව නීච ආසනයේ නොහිඳිය යුතුය. සම වූ හෝ උස් වූ අසුනේහි හිඳිය යුතුය. නවක භික්ෂූන්ට ස්තවීර භික්ෂූන් හා ඒක ආසනේහි වාඩිවීම නුසුදුසුය. අනුචානාමි භික්ඛවේ තිවස්සන්තරේන සහ නිසීදීතුම් චුල්ලවග්ගපාලිය 248 පිටුව යයි වදාරා ඇති බැවින් තමාට වස් එකකින් හෝ දෙකකින් වැඩි භික්ෂූන් සමග ඒකාසනේහි හිඳිය යුතුය. වස් තුනේ පටන් වැඩි වස් ඇති භික්ෂූන් හා ඒකාසනයේ නොහිඳිය යුතුය. උපසම්පදා වී වසක් නො වූ භික්ෂුවට එක්වස් ඇත්තා වූද දෙවස් ඇත්තා වූද භික්ෂුව හා ඒකාසනයෙහි වාඩි විය හැකිය. උපසම්පදාවෙන් වසක් ඇති භික්ෂුවට දෙවසක් ඇත්තා වූද තුන් වසක් ඇත්තා වූද භික්ෂුවහා ඒකාසනෙහි හිඳිය හැකිය. පස්වස් භික්ෂුවට සවස් සත්වස් භික්ෂූන් හා හිඳිය හැකිය. අනුචානාමි භික්කවේ දුවක්ගස්ස මංච දුවක්ගස්ස පීටං චුල්ලවග්ගපාලිය 248 පිටුව යනුවෙන් ඇඳ හා පීඨය එකවර දෙදෙනෙකුට පමණක් වාඩි වීමට අනුදැන වදාරා ඇති බැවින් ඇඳක එකවර සමානාසනික දෙනමක් පමණක් හිඳිය යුතුය. දෙනමකට හිඳීමට අනුදැල වදාළ පීඨය කෙබඳු අසුනක් දැයි තේරුම් ගැනීමට අපහසුය. සැතපීමට සාදා ඇති ඇඳ හා බොහෝ දිනාට වාඩිවීමට සාදා ඇති දීර්ඝ ආසනයත් හැර දෙදෙනෙකුට හිඳීම සඳහා තනා ඇති අසුන් පීඨ හැටියට සැලකිය හැකිය. දැනට ඇති පුටුවල දෙදෙනෙකුට හිඳිය නොහැකි බැවින් දෙදෙනෙකුට අනුදැන වදාළ පීඨය දැනට භාවිතා කරන පුටුව නොවිය හැකිය. ඇඳෙහි හා පීඨයෙහි අනුසම්පන්නයන් හා හිඳීමද භික්ෂූන්ට නුසුදුසුය. එකට හිඳ ගැනීමට සුදුසු සමාන ආසනික නම් වෙති. අනුජානාමි භික්ඛවේ ඨපෙත්වා පණ්ඩකං මාතුගාමං උපතෝ ව්‍යංජනිකං අසමානසනිකේහි සහ දීඝාසනේ නිසීදීතුං චූලවග්ගපාලි 248 යනුවෙන් පණ්ඩකයාත් මාගමත් උබතෝ ව්‍යංජනකයාත් හැර සමාන ආසනික නොවන අන් හැමදෙනා හා දීර්ඝ ආසනයේ හිඳීම අනුදැන ඇත්තේය. එකවර තිදෙනෙකුට හා වැඩි ගණනකට හිඳීමට සෑහෙන බංකු ආදිය දීර්ඝ ආසනය. නච බික්කවේ අපටි වෙක්කිත්වා ආසනයේ නිසීදී තබ්බං යෝ නිසීදෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස පරාජිකා පාළි 84 පිටුව මහණෙනි නොවිමසා අසුනේහි නොහිඳිය යුතුය යමෙක් හිඳගනී නම් ඔහුට දුකුලා ඇවත් වෙයි යට ඇති දෑ නොදැනෙන පරිදි ඇතිරිලෙන් වසා ඇති අසුනක නොවිමසා හිඳගත ඇවත් වෙයි වැස්මක් නැති අසුනේහි විමසීමට දෙයක් නැත. බලා සිටියේදී ඇතිරිල්ලක් එළූ අසුනේහිද යට ඇති ද දැනන පමණට තුනී ඇතිරිල්ලක් එලා ඇති අසුනේහිද අනිකෙකු අසුන අතින් පිරිමැද මෙහි වැඩ සිටින්න යයි කී අසුනේහිද නොවිමසා හිඳීමෙන් ඇවත් නැත විමසීම යනු යමක් යට වී ඇතිදැයි අසුන් ඔබා පිරිමැද බැලීමය න තේර බික්ඛු අනුපක්ඛජ්ජ නිසීදී තබ්බං න නවා බික්ඛු ආසනේන පටිබාහි තබ්බං න සංඝාටින් ඔත්තරිත්වා අන්තරගරේ නිසීදී තබ්බං චූල වග්ගපාලිය 298 පිටුව ඉස්තවීර භික්ෂූන්ට ඊතා ලංව නොහිඳිය යුතුය. නවක භික්ෂූන්ට ආසන අවහිර නොකළ යුතුය. සංඝාටිය යටකොට නොහිඳිය යුතුය. දානශාලාවක හිඳිනා කලෙහි එහි පනවා ඇති ආසන සම ඒවා නම් ස්තවීරයන් වහන්සේ සමීපයෙන් ආසන 1 2ක් ඉතිරි කොට සෙස්සන් හිඳිය යුතුය. ආසන පනවා ඇත්තේ පැමිණෙන භික්ෂූන්ගේ ගන්නට නම් මහා ස්තවීරයන් වහන්සේ අවසර දුන් කලෙහි සමීප ආසනයේ හිඳිය යුතුය. ඉදින් මහා ස්තවීර තෙමේ හිඳින්න යයි නොකියා නම් ස්වාමීනි මේ අසුන අපට උසය යයි කිය යුතුය. එසේ කී කලෙහි මහා ස්තවීර හිඳින්න යයි නොකියා නම් බාල භික්ෂුවට ඇවැත් නොවේ. මහා ස්තවීරයන්ට ඇවැත් වෙයි. වැඩිමහලු පිළිවෙලින් වාඩි වීමේදී නවක භික්ෂූන්ට ඉඩ නැතිවිය හැකි පරිදි පමණට වඩා ඉඩගෙන නොහිඳිය යුතුය. වාඩි වීමේදී පසුව එන භික්ෂූන් ගැනද සලකා හිඳිය යුතුය. සංඝාටිය යට නොකොට හිඳීම මෙකල සිවුරු පොරෝනා හැටියට නම් පහසු නැත. එය ගැන කල්පනා කළ යුතුය. න භික්ඛවේ සංඝාටි පල්ලත්තිකාය නිසීදි තබ්බං යෝ නිසීදෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාලිය 215 පිටුව සංඝාටි පල්ලත්තිකයෙන් නොහිදිය යුතුය යමෙක් හිඳින්නේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි රහෝ නිසජ්ජ සික්ඛා පදය යෝපන බික්ඛු මාතුගාමේන සද්දින් රහෝ පටිච්චන්නේ ආසනේ නිස්සජ්ජං කප්පෙය්‍ය පාචිත්තියං පාචිත්‍ය පාළි 113 පිටුව යම් මහණෙක් මාගමක සමග දකින අසන කෙනෙකු නැති වැසුණු තැනක හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙහි මාගමයයි කියනුයේ මනුෂ්‍ය ස්ත්‍රියය. වැසුණු තැනයයි කියනුයේ බිත්ති වලින් හෝ තාප්පයකින් හෝ තිරයකින් හෝ ගස්වැල් ආදී අනෙකකින් හෝ වැසී ඇති තැනය. පෙනෙන ප්‍රමාණයේ කටහඬ ඇසෙන ප්‍රමාණයේ අන් පුරුෂයෙකු නැති එබඳු තැනක මාගමක හිඳිනා කලෙහි භික්ෂුව ගොස් හිඳියේ හෝ නිදියේ හෝ වේ නම් පචිති ඇවත් වේ. භික්ෂුව හෝ හිඳිනා කල්හි මාගම අවුත් හිඳියේ හෝ නිදියේ හෝ වේ නම් භික්ෂුවට පචිති ඇවත් වේ. දෙදෙනාම එකවර හිඳියේ හෝ නිදියේ හෝ වේ නම් භික්ෂුවට පචිති ඇවත් වේ. භික්ෂුව හා මාගම හිඳින්නේ කාමරයක නම් එහි ඇස්පෙනෙන අන් පුරුෂයෙක් සිටියේ නම් ඇවත් නොවේ. ස්ත්‍රීන්ගේ සිටීම ඇවත් නොවීමට කරුණක් නොවේ. ගයක් නොවි ආවරණය ඇති තැනක නම් භික්ෂුවට හා මාගමට දොළොස් රියනකට සමීපයෙන් පුරුෂයෙකු සිටියේ නම් ඇවත් නොවේ. භික්ෂුව හෝ මාගම සිටගෙන සිටියේ නම් ඇවත් නොවේ. රහස් තැනක සිටීමේ අපේක්ෂාවෙන් තොරව විසුවේද ඇවත් නොවේ. යෝපන බික්ඛු මාතුගාමේන සද්දින් ඒකෝ ඒකාය රහෝ නිස්සජ්ජං කප්පේය පාචිත්තියං පාචිත්තිය පාළි 114 පිටුව යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මාගමක් සමග රහස් තැනක හිඳීම කෙරේ නම් පචිති වෙයි. හිඳීම පිළිබඳ සේකියා සිකපද ශාසනාව තරණයෙහි 114 පිටුවෙහි විස්තර කර ඇත.